අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සුපුරුදු පරිදි අපේ මෑණින් වහන්සේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසට භාවනා අධ්‍යක්ෂකම් සම්බන්ධ වාර්තා 12ක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ සියලුම වාර්තා සභාවට ඉදිරිපත් කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි උපදේශ පරිදි සතියත් ශ්‍රද්ධාවත් බලවත් කරගනිමින් භාවනාවේ යෙදුණෙමි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි දැඩි උත්සාහයෙන් කාලසටහනට අනුව අත නෑර භාවනා කිරීම තුළින් මාහට පරයන්කේ පැමිණෙන නීරස බව, නිදිමත ගතිය මගහරවා ගන්නට හැකිවිය. පෙරේදා දිනයේ කමඨහන් සුද්ධ කිරීමේදී මා සඳහන් කළේ විනාඩි 15ක් 20ක් ගිය පසු මාහට සිදුවන දේවත් නොදැනී සිත නින්දට වැටෙන බවයි. නමුත් පෙරේදා සමූහ පර්යංකය තුල මාහට ඊට වඩා වැඩි කාලයක් සතිමත්ව සිටිය හැකි විය. ඊට පසු පෙරමෙන් බොහෝ පර්යංකවල පිම්බීම හැකිලිම සියුම්ව පවතින මොහොත බොහෝ වේලාවක් විවේක සුවයෙන් බලා සිටිය හැක. සිත පිට යන අවස්ථාද ඇත. ඒ දෙසද බලා සිටින විට නැවත ඉබේම අරමුණට පැමිණේ. ඊයේ සවස ඔබ වහන්සේ කළ ධර්ම දේශනාව මාහට හැඟී ගියේ මටම දේශනා කළාක් මෙන්ය. මාස ගණනක සිට මීමැසි පොදියක් විසිරුණාක් මෙන් සිත විසිරී ගොස් භාවනාවේ නීරස ගතියක් දැනී තිබූ මාහට නැවත සිතේ මේ එකලස ඇති කරගත හැකි වූයේ ඔබ වහන්සේගෙන් කමඨහන් සුද්ධ කර ගැනීමෙන් පසුවය. ගරු ස්වාමින් වහන්ස දැන් මේ සිතේ ස්වභාවය බොහෝ දුරට වැටහේ. මා කැමැතිසේ මේ සිත පවත්වන්න බැරි බව හොඳින්ම දැනේ. වෙන කෙනෙක් දිහා බලා ඉන්න ආකාරයට සිත දෙස පැමිණෙන අරමුණු දෙස බලන්නට මා දැන් පුරුදු වී ඇත. භාවනාව හැම මොහොතකම සාර්ථක නොවන බවද දනිමි. හරි ගියත් නොගියත් ඒ ගැන දුකක් කලකිරීමක් නැතුව සතුටින් සිටිය හැක. මා දරු උත්සාහයෙන් මට කුසලයක් අත්වන බව දැන් මට වැටහෙයි. මේ භාවනාවට පමණක් නොව ජීවිතේ හැම දෙයකටම හුරු කරගන්නට මම උත්සාහ කරමි. ඔබ වහන්සේ නිසා භාවනාවේදී මෙන්ම ජීවිතයට පැමිණෙන බාධක කරදරවලට නොතැවි ප්‍රීතියෙන් ජීවත් විය යුතු මඟ දැනගතිමි. අපහට නිවැරදි මඟ පෙන්වා ඇතිවන්නා වූ ඒ මහා කුසලය ඔබ වහන්සේට නිවන් මඟ සුවසේ වඩන්නට පාරමිතාවක්ම වේවා. තව දුරටත් නිවැරදි මඟ යන්නට අනුශාසනා කරන සේක්වා. තෙරුවන් සරණයි. නෑ එච්චරම විශේෂයෙන් අනු ශාසනාවක් කරන දෙයක් නැහැ. භාවනා හරියනවා කියනවා වැරදුනා කියනවා කොහොම තිබුණත් ගමන් කරන මනුස්සයා ගමන්ට බාධා කරන මොනම යක්ෂයෙකුටවත් බෑ, ප්‍රේතයෙකුටවත් බෑ, මාරයටවත් බෑ. ඒක නිසා ඒක තමයි භාවනා ගමන කියන්නේ. ඒක හරියන වර්ධන කියලා දෙයක් නෑ. හැමදාම ඉස්සරහටම තමයි යන්නේ. ගාක් වෙලාවට ඒක ඉතින් හරියට සිද්ධ වෙන්නේ අපි වැරදුනා කියලා කනපින්නම් ගහනවාට තමයි. ඉතින් ඒ තීදිත් අතාරින්නතෝ කරන එකනට බොහොම ලේසි රහස තේරුම් ගන්න එක. ඒ නිසා ওই විදිහට දිගට ගැම්ම කඩා ගන්න නැතුව ඉදිරියට යන එකයි තියෙන්නේ. අතිපූජනීය ස්වාමින් වහන්සේ අද පාන්දර 3ට පමණ සිහි නුවණින් ඉබේම අවදි විය. ඒ වන විට බුදුගුණ අරමුණේම සිහිය පිහිටා තිබුණි. විනාඩි 10ක් පමණ කාලයක් බුදුගුණ මෙනෙහි කළෙමි. ඉන්පසු මුහුණ සෝදාගෙන තුනුරුවන් වන්දනා කර හිතෙන් කරණීය මෙත සූත්‍රය සජ්ජායනා කර තුනුරුවන්ගේ ජීවිතය පූජා කර පාන්දර 4:30ට සක්මන් භාවනාවේ යෙදුනි. සුපුරුදු පරිදි ඔසවනවා යවනවා තබනවා යනුවෙන් සක්මනේදී අතරක් නෑර සිහිය පිහිටවා ගැනීමට හැකිය. ඉන් අනතුරුව උදේ 5ට පමණ පර්යංක භාවනාව සඳහා ශරීරය ඍජුව තබාගෙන වාඩි වී ඉන්න ආකාරය සිතින් බලා ඉන් අනතුරුව අනාගත අරමුණු හා අතීත අරමුණු නොපැමිණ වර්තමාන භාවනා අරමුණෙහිම සිත පිහිටාවා යනුවෙන් අදිෂ්ඨාන තබා භාවනාවට වාඩි විය. මූල කර්මස්ථානයට නාසිකා අග්‍රයට සිහිය යොදා ඇතුළුවන පිටවන හුස්ම දෙස මනා සිහියෙන් බලාගෙන ඉන්නා විට බුද්ධ පූජා පවත්වන ආකාරය ආදී කුසල සිතුවිලි ඉස්මතු විය. නමුත් භාවනා අරමුණේ සිත පිහිටුවා ගැනීමට උත්සාහ විය. විනාඩි 10කින් පමණ පසු භාවනා අරමුණේම හුස්ම සිත පිහිටා සුදු අවකාශයක් තුල සැහැල්ලුවෙන් භාවනා අරමුණේ විනාඩි 40ක් පමණ කාලයක් සිටීමට හැකි විය. මේ ආකාරයට පර්යංක දෙකකම ආයාසයෙන් තොරව සිටීමට හැකිවිය. අවසරයි ස්වාමින් වහන්ස ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා උපදෙස් ලැබෙන්නේ නම් මැනවි. අතිපූජනීය මාහිමිපාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස වේවා. තෙරුවන් සරණයි. මේකේ හරියන වෙලාවක් ආපුවාම ඒකට පූර්ව කෘත්‍ය සකස් කරපු හැටි, පෙළ ගැහිච්ච හැටි හොඳට මතක තියාගන්නයි කියලා කියනවා. අමතක නොකර කොච්චර හරියට කොච්චර වැරදුනත් ඒ පෙළ ගැස්ම ඒ විදිහටම කරගෙන යනවා නම් භාවනාව වැරදුනත් මේ පෙළ ගැස්ම පිළිබඳව විශ්වාසයක් ඇති වෙනකොට ඒ පෙළ ගැස්ම නිසාම අදිෂ්ඨාන ශක්තිය හැදෙනවා. භාවනා හරියවනුගියා කියන එක මේ යෝගාවචරය මනින්න මැම්ම නෙවෙයි භාවනාව කියන්නේ. ඒක නිසා මේ වගේ හරිය වෙලාවේදී භාවන යෝගාවචරක වචෙන් කියනවා වර්ධින්න ඉඩ තියෙනවා. නමුත් අරතරම්ම ලෑස්තියකින් අරතරම්ම මේ සූදානම්කින් ගියොත් පශ්චාත්තාප වෙන්න වෙන්නේ. එනිසා මේ හරිය පාරේ මගේ සලකුණු බලාගෙන අනුග්‍රහයක් වශයෙන් හැමදාම මේ පෙරමග සලකුණු ටික උපයාසපයා දෙන්න කරන උත්සාහයට කියන්නේ සමත අනුග්‍රහිතය කියලා. එතකොට ඉතින් විපස්සනා අනුග්‍රහයත් බොහෝ විට සිද්ධ වෙනවා කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ ඊයේ දින ශ්‍රවණය කළ ධර්ම දේශනෙන් පසු කමඨහන් වඩාත් හොඳින් පිරිසිදු වුණා. ඊයේ රාත්‍රිය ඇසුණු සංගීත හඬ හොඳ අභියෝගයක් වුණා. එය රස විඳින සිත් වගේම ගීපද මුමුණන සිද්ද මූලික අරමුණද සමසිතින් බැලීමට උත්සාහ දැරීමි. එහිදී සමහිත පැවැත්විය හැකි අවස්ථාවලදී බාහිර අරමුණ සතියට හසු වූ සැනින් ඒ දෙස නැවත නොබලාම මූලික අරමුණෙහි සිත ඍජුව පිහිටා ඉමහත් ප්‍රීතියකින් සිත සක්මන වෙතම රැඳී පවතී. එහෙත් සමහිත පැවැත්වීමට නොහැකි විට බාහිර අරමුණ සතියට හසු වූ පසු සිත මූලික අරමුණ වෙත ඍජුවම බැස නොගනී. සිතෙහි සියුම් කැළඹිලි තත්වයක් අද්දුටු අතර මූලික අරමුණත් බාහිර අරමුණත් අතර සිත අපැහැදිලි ලෙස දෝලණය වෙමින් මද වේලාවක් තිබී පසුව හොඳ සතිමත් බවකින් සිත සක්මනෙහි පිහිටයි. මේ ස්වභාවය සක්මනේදී වඩා හොඳින් දැක ගැනීමට නොහැකි නිසා පරයන්කේදී ඒ ගැන විමසිලිමත් වීමි. පරයන්කේදී සිතට අරමුණු වන නොයෙක් සිතුවිලි, ශබ්ද හා වේදනා මැද මූලික අරමුණ බැලීමේ හැකියාවක් තිබිනි. විටක රාග සහ ద్వේෂ සිතුවිලි මතුවීමේදී උපන් ක්ලේශය හමුවේ නූපන් ක්ලේශය දැන ගැනීමටත් ඉපදී ඇති එම කෙලෙස් සිත වහා දුරු වී යන අයුරුත් දැක ගතිමි. වර එක එම සිතවිලි දිගේ ඇවිද යාමට සිතේ කැමැත්තක් ඇතිවේ. දැන දැනම ඇවිද යන අවස්ථාද හමු වේ. සක්මනේදී අද්දුටු දෙය පරයන්කේදී වඩාත් හොඳින් තහවුරුව දැක ගතිමි. දැන් වාර 20ක් පමණ එක දිගට පිම්බීම් හැකිලීම් දැකගත හැකි අතර ඊට සමගාමීවම මා ජීවත්ව සිටින බවට අත්දකින කම්පන වේගයද අත්දකිමි. එක් වරකදී පිම්බීම හැකිලිම කයෙහිවත් උදරයේවත් ඇති බව නොදැනි කොහේදෝ තැනක එය සිදුවන බව දැනී ගිය අතර පසුව පිම්බීමත් හැකිලීමත් වෙන්ව හඳුනා ගැනීමට නොහැකි වුනි. ඒත් එවිට උදරයේ චලනය අද්දුටු වෙමි. මේ දෙක වරහන් ඇතුළේ උදරයේ චලනය හා වාත ධාරාව දෙතනක ඇති බව දැනී ගිය අතර පිම්බෙන්නේ සහ ඇකිලෙන්නේ උදරය බවත් වාතය නොවන බවත් සිතුනි. පාදයේ වේදනා වඩාත් තීව්‍ර අවස්ථාවකදී ඉරියව්ව වෙනස් කිරීමට සිතා දකුණු අත දන හිස දක්වා ගෙන යන අයුරුත් දන මත තබන අයුරුත් පාදයේ අතින් අල්වා පාදයේ පිහිටීම වෙනස් කළ අයුරුත් සිතින් දකිමින් ඉරියව්ව මාරු කළෙමි. ඒ අතරදී බොහෝ විඳීම් දැනීමද දැනිනි. ඉරියව්ව වෙනස් කිරීමෙන් පසු සතියේ කිසිදු වෙනසක් සිදු නොවූ අතර පෙර ඉරියව්වේදී දැනුණු විඳීම් දැනීම් වලට වඩා වෙනස් විඳීම් දැනීම් සමුදායක් අත්දැකීමි. ඔබ වහන්සේ දෙසූ පරිදි සමහිත පැවැත්වීමේදී බාහිර අරමුණු වලින් සිතට ගෙන දෙන නොසන්සුන්කම පීඩාව දුරු වී යයි. කතරම් වේලා පරයන්කය හෝ සක්මන තුල සිටියද වෙහෙසක් නොදැනේ. කායික වේදනා දැනුණද එය වෙහෙසක් නොවේ. දැන් දැන් නිନ୍ଦ කෙරෙහි සහ විවේක ගැනීම කෙරෙහි තදබල අවශ්‍යතාවයක් නොදැනේ. ප්‍රතිපදාවේ යෙදීම ජීවිතයේ කොටසක් නොව එයම ජීවිතය වී ඇතැයි සිතේ. අනෙක් ඉරියව් පැවැත්වීමේදීද ඉරියව් සංදිවලදී ඊතා හොඳ සතියකින් ඒවා දැක ගැනීමේ හැකියාව ඇත. විස්තර බොහෝ සෙයින් අත්දකින අතර පිටු ගණනක් වුවද ලිවිය හැකිය. රාත්‍රී සැතපෙන විටද ශරීරය ඇඳේ ස්පර්ශ වන අයුරුත් ඉරියව් සකස් කරගන්නා අයුරුත් දැකගත් අතර කය නිසල්මන් වූ පසු පිම්බීම හැකිලීමත් ශරීරේ පුරාම දැනෙන නොඑක ආකාරයේ කම්පන වේග විඳීම් දැනීම්ද සතියෙන් දැකගතිමි. එය සිතට කිසිසේත්ම වෙහෙසක් කරදරයක් සේ නොදැනේ. අවුරුදු ගණනාවක සිට කෙලෙස් සිඳලීමේ අධිකතර උවමනාවක් තිබූ හේයින් විටක හදිසි වීමක්ද ඇතිවේ. ඊයේ ඔබ වහන්සේ කළ ධර්ම දේශනාව ඇසීමේදී ගැටලුවක් මතුවිය. ඔබ වහන්සේ දේශනා කළා විසුරුණු සිත් හා හැකිලුණු සිත් යනු අත්ත කිලමතාණු යෝගේ හා කාමසුකල්ලිකාණු යෝගේ සෙවණලි දෙකක් බව මේ කරුණු ගැළපී යන්නේ කෙසේදැයි අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට හැකි වේවා තෙරුවන් සරණයි ආ ඉතින් ධර්ම දේශනාව මතුවෙච්ච එක ඔයගේ දේවල් කායින් හරි අහනකට වැඩිය තමන්ම ප්‍රතිපදාව ජීවිතයක් කරන බවට පත් කරන යනකොට ඔය ප්‍රශ්න තියාගන්න ඕනේ gedara වැඩට. ඉතින් gedara වෙයි විවේක වෙන ලායක පොඩ්ඩක් බලනවා. තව කවුරක්වත් අහනකට වැඩිය මේක මේ ප්‍රශ්න පත්‍රයක්. gedara වැඩවලදී ප්‍රශ්න පත්‍රයක් තියාන උත්තර හොයමු නැත්නම් ඔය ඉල්ල ඉල්ල කණ්ඩ යනකට වැඩිය හරි ලේසි. ওই ගමන යනකොට තමන්ටම තේරෙයි. ලාවට කමක් කමක් නෑ තමන්ට තේරෙන ටික වටනවා. වෙන කෙනෙකුගේ විතරද දැනුමකට වැඩිය. ඒ නිසා ඌට උත්තර නොදී අපි යන් ඊගා ප්‍රශ්න. බුදු සරණයි ගරු කටයුතු නායක හිමිපාණන් වහන්ස පරයංක භාවනාව පරයංක භාවනාවේදී වාඩි වී සිටින ඉරියව්ව මෙනෙහි කළෙමි ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසය සියුම්ව දැනෙන්නට විය ආස්වාස ප්‍රස්වාසය නොදැනී ගොස් ඉදිරියටත් දෙපසටත් පැද්දෙන්නට විය එලෙසම සුළු මොහොතක් තිබූ නමුදු නැවතත් ආස්වාස ප්‍රස්වාසය දැනෙන්නට විය. පැයක පමණ කාලයක් එලෙසම පැවති පැයක පමණ කාලයක් එලෙසම පැවතිය අතර ශරීරයේ සිදුවන සියුම් වෙනස් වීම් රාශියක් නිරීක්ෂණය කළෙමි. වරහන් ඇතුලේ උණුසුම් හා සිසිල් ගති හා පෙරලෙන තද හා සියුම් ගති. සිතට කුමන අරමුණක් පැවතියත් ඒ පිළිබඳ පසුතැවීමක් හා කලකිරීමක් නොමැත. ඇති වෙලා නැති වෙලා යන ආකාරය හොඳින් නිරීක්ෂණය කළෙමි. වෙනදා මෙන් නොව සිතේ ලොකු සැහැල්ලුවක්ද දැනෙන්නට විය. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි නොකර පාදය එසවෙනවත් සමගම තබන මොහොත දක්වාම හොඳින් නිරීක්ෂණයෙහි යෙදුණෙමි. පාදය පොළවට තබනවත් සමගම එය වැලි කැට තුල තෙරපි යටිපතුලේ මැද කොටස කැවෙන හා ගැටෙන ස්වභාවය හොඳින් නිරීක්ෂණය විය. සක්මනේ යෙදෙන විට පාලනයකින් තොරව සිදුවන බවක් නිතරම දැනුනි. එදිනෙදා වැඩ කටයුතු. එදිනෙදා වැඩද හොඳින් සතිමත්ව කිරීමෙහි යෙදුණෙමි. ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් ධර්මය පිළිබඳව ලොකු ශ්‍රද්ධාවක් හා ගෞරවයක්ද ඇති වුනිමි. ඒ තුලින් උත්සාහය හා කැපවීම වීරිය වැඩි වී ඇති බව දැනුනි. ඔබ වහන්සේ මේ කරන සාසනික මෙහෙවර තව තවත් කරගෙන යාමට නිදුක් නිරෝගී සුවපත් භාවය හා දීර්ඝායුෂ ලැබේවා මේ ආත්ම භාවයේදීම උතුම් නිවනින්ම සැනසෙත්වා තෙරුවන් සරණයි එසේම වේවා අපි යනවා ඊගා ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්ස වෙනදාට උදේ පාන්දර අනෙක් පිරිසගේ ඔරලෝසු එලාම් වැදීම මට කරදරයක් විය එහෙත් එම ශබ්ද පෙළ ඇත්තටම මට කරදර කරනවාදැයි බැලීමට සිත නැඹුරු විය. එම ශබ්දවල එම ශබ්ද පෙළ තුලින්ද දැනුනේ කම්පන වේග රාශියක් පමණි. ඒවා මහන මැසිමේ බොබින් එකේ උඩ පනින යටි නූල වාගේය. ඔරලෝසුවෙන් එන හඬක් ලෙස නොදැනුනි. මාගේ ශරීරය දෙස බැලූ බැලූ පසුත් හිත යොමුවන යොමුවන හැම තැනකින්ම දැන් බොහෝ දුරට සතියට ලක්වන්නේ එම කම්පන එම කම්පන වේග නිරීක්ෂණයයි. විටක එම තරංග භූමිකම්පා තරංගමෙන් උසය, විටක මිටිය, විටක එම තරංග ළඟ ළඟ පහළ වේ, විටක දුරින් දුර පහළ වේ. එම තරංග ප්‍රස්ථාරය දිගටම ඇඳීමට නොහැකි වූ අවස්ථා ගැඹුරු සතියෙන් නොසිටි අවස්ථා ලෙස හඳුනා ගතිමි. කුඩා දරුවෙකුට අලුත් සෙල්ලම් බඩුවක් හමු වුණාසේ එම තරංග මත සිහිය පැවැත්වීමත් දිගපළල නිරීක්ෂණය කිරීමත් විනෝදජනක විය. ඒවා මෙසේ ප්‍රස්ථාරගත කර දැක්වීමට කැමැත්තෙමි. ස්වාමින්වහන්ස ප්‍රස්ථාර තුනක් තියෙනවා. ඒකේ ඒකා ගණිත පාඩමක්. x අක්ෂයේ කාලයටත් y අක්ෂයේ නරක සහ හොඳ සිතුවිලි වලටත් තියෙනවා. පළවෙනි ප්‍රස්ථාරයේ තරංග ආයාමය කෙටි තරංගයේ උස වැඩි දෙවැනි ප්‍රස්ථාරයේ තරංග ආයාමය වැඩි තරංගයේ උස බොහෝම අඩුයි තුන්වෙනි ප්‍රස්ථාරයේ තරංග ආයාමය වැඩි තරංගයේ උස පළවෙනි එකත් දෙවෙනි එකත් අතරමැද ඉහත දෙක හා තුන ප්‍රස්ථාරවලසේ තරංගයේ උස අඩුවීමත් තරංග ආයාමය වැඩිවීමත් තුළින් නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ හැකි බව යන්තම් දැනේ අද දවස සියලු දෙනාට මෝඩයාගේ දවසක්ම වේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. එහෙම නිකන් ඉඳලා මොන මොනා කියන්නත් ඕනේ, අඳින්නත් ඕනේ. කොහොම හරි short wave, medium wave add කරන එකක් ෆ්‍රීකවෙන්සි අර ෆ්‍රීකවෙන්සි මොඩියුල් එක අහුවෙලා නැහැ. ෂේප් තව ලයින් එකක් තියෙනවා. මේ ෂෝට් වේව් එකයි මීඩියම් වේව් එකේ ලයින් එක වැඩ කරලා තියෙනවා. තව ගොඩාක් තියෙනවා බලන්න යන් මුළු රේන්ජ් එකම වුණාට පස්සේ තමයි බුදු වෙනවා කියලා කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම පර්යංක භාවනාවේදී හුස්ම වේගයෙන් දැනෙන විට බිඳි බිඳි යන ආකාරය සතිමත්ව බලා සිටියා එවිට ඊතා ඉක්මනින් බිඳි බිඳි ගොස් සියුම් වී නැති වී ගියා හිස් බවක් දැනුණා ඒ හිස් භාවය තුල ටික වේලාවක් ඉඳ භාවනාවෙන් අවදි වුණා සක්මන් භාවනාවේදී පාදය ඔසවන යවන පොළවට පාදය පාත් කරන පොළවේ තබන යන අවස්ථා බිඳි බිඳි යන ආකාරය සතිමත්ව දැකගත්තා. නැවතී සිටින විට බිඳි බිඳි යන ආකාරය බලා සිටින විට ඉහළට ඇදී යන ආකාරය දැනුණා. එයට බිඳි බිඳි ගොස් හිස් ස්වභාවයක් ඇති වුණා. එදිනෙදා කටයුතු වලදී සතිමත්ව කටයුතු කළා. හඬක් ඇසෙන විට ඒ හඬ බිඳි බිඳි යන ආකාරය සතිමත්ව බලා සිටියා. එවිට හඬ නැති වී ගොස් නිහඬ බවක් ඇති වුණා. ඔබ වහන්සේ උපදෙස් ලබා දෙන සේක්වා පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝ කාලයක් සුවසේ සාසනික කටයුතු කරගෙන යාමට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිවනින් සැනසේවා තෙරුවන් සරණයි. මේකේ රචනයේ පුරාවට පාවිච්චි කරන බිනි විදියම අමෝරාවෙන් ඕමනාවෙන් හිතින් බලන එකක්ද නැත්නම් පේන එකක්ද කියලා අල්ලන්න බෑ දීලා තියෙන තාක්ෂි මතින් ඒක නිසා හොඳම දේ තමයි ඒක ඒක විසින් මතුවෙන එක තම හොයාගෙන ගිහිල්ලා බලන එකට වැඩිය හොයාගෙන ගිහිල්ලා බලන එක බොහෝ විට චින්තාමේ පැත්තට බර වෙනවා ඒක ඒක විසින් පෙන්නන එක බොහෝ විට ප්‍රත්‍යක්ෂයට බරයි ඒ නිසා පුළුවන් තරම් මේ ප්‍රත්‍යක්ෂේ මුල් කරගෙන දිගට දිගට යන්න එහෙම නැතුව මේ උදේවය බලනවා බිඳින් බලනවා වගේ කියලා හොයන්න ගියොත් හොයන නිසා පේනවාද කියලා කියන්න නිසා පුළුවන් තරම් වෙන දෙයකට ඉඩ දීලා කරගෙන යන එක තමයි වඩා හොඳ. හැබැයි මේ මම හරියටම දැකලා නෙවෙයි කියන්නේ මොකද රචනයේ අහගෙන ඉන්නකොට පේන්නේ මේ බලපු ප්‍රත්‍යක්ෂ කරපු දෙයක් කියනවා නැත්නම් හිතෙන් හිත මෙහෙवला බලපු නිසා පෙන් එකක් කියන්න දන්නේ. කෙසේ නමුත් බුඩක්කල් කරගෙන යනකොට ඒක ප්‍රත්‍යක්ෂ පැත්තට තමයි නැඹුරු වෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පෙර දිනවල වගේම ශරීරයේ අවයවයන් ඊතා කුඩා කොටස්වලට කැඩි කැඩි ගොස් කිරිමුට්ටියක් උතුරන ආකාරයට පෙන නංවමින් බිඳි බිඳි යන අයුරු සතිමත්ව බලා සිටීමේ සක්මන් භාවනාවේදීද ඇටසැකිල්ලක් යන අයුරු පෙනෙයි. විටක නොපෙනී දෙයයි. අකණ්ඩව ගලා යන සතියක් 100ට 100ක නොමැත. සතිය තියෙන අවස්ථාවලදී දැන් මම සතියෙන් බවත් නැති අවස්ථාවේදී සතිය දැන් නැති බවත් වහා වැටහෙයි. ඊයේ රාත්‍රියේ සාර්ථක සක්මනකින් පසුව නින්දට යද්දීද හොඳ සතිමත් බවක් තිබුණි. ඇඳේ ඇලවෙන අයුරු කකුල් දෙක ඇඳට එසවෙන අයුරුද සතියෙන් බලා සිටියෙමි. බොහෝ වේලාවක් නිින්ද නොගොස් කය දෙසම බලා සිටියෙමි. බිඳි බිඳි යන කය පෙන කැටියක්සේ පෙනී නොපෙනී ගියේය. ඒ අවස්ථාවේ සිතට කයට මහත් සැහැල්ලුවක් මෙන්ම සතුටක්ද ඇතිවිය. ගරු ස්වාමින් වහන්ස ඉදිරියට භාවනා කරන අයුරු පහදා දුන මැනවි. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා. කොයිකද අර සතිය තියෙනකොට සතිය තියෙනවා පේනවා. නැතිකොට නැති බව පේනවා කියන එක මේ තවදුරටත් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ සතිය නැති වෙලාවේ ඒ බව දැනගන්න ඒ බව දැනගන්න සතියක් තියනවාද? එහෙමනම් එහෙම නැත්නම් සතිය තියෙන එකට සාපේක්ෂව සතිය නැති බව දැනගන්නද කියලා. ඒක හොයාගෙන ගියාම මේ පරියන්කේ සක්මණේ එදින්දා වැඩවලත් හැම වෙලාවෙම මේ දෙන්නා එකිනෙකට ප්‍රත්‍ය ප්‍රතිඋත්පන්නව තමයි ගත කරන්නේ. සතිය තියෙන බව තියෙන්න බෑ සතිය නැති බව නැතුව. ඉතින් ඒ නිසා මේ දෙන්නා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? උරගා බලන්නේ කියන එක මේ මනෝ විකාරයක්ද මේක ඇත්ත එකක්ද කියලා දැනගන්න සතියත් සැකයට උස් කරන්න ලක් කරන්න ඕනේ අසතියත් සැකයට ලක් කරන්න ඕනේ ලක් කරලා ඒකට කියන්න ඕනේ ඔප්පු කරලා පෙන්නන්න කියනවා අද්දුට ප්‍රත්‍යක්ෂ පෙන්නන්න කියනවා එතකොට සතිය විවිධාකාරයෙන් ඒක පිළිමිබු කරනවා මේ නිදර්ශනය කරනවා පෙන්නු කරනවා එහෙම නැතුව තියනවා කියලා අපි හිතලා බැලුවොත් නැහැ කියලා හිතලා බැලුවොත් ඒක මනසින් හදාගත් එකක් වගේ නිසා ඒ ඒ දීලා තියෙන ප්‍රකාශය දිගේ හැම තුන් ඉරියව්වේම පරියන්කේදී සක්මණේදී දින වැඩවල සතිමත් වෙන්නේ එතකොට තමන්ම තමන් දිහා පිටේ ඉඳලා බලන බැල්ම හරි තීක්ෂණ වෙන්න පටන් ගන්නවා. හරි තීව්‍ර වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආනාපාන සතිය භාවනාව අතරතුරදී අසතිමත් වූ විටදී නින්දට වැටේ. කය ගැස්සී යන අතරදී නැවත සතිය පිහිටයි. මූල කර්මස්ථානයටම සිත පිහිටයි. වරහන් ඇතුලේ අසතිමත්යයි මා අදහස් කරන්නේ වෙනත් සිතිවිලි වලට යොමු වී සිටින අවස්ථාවයි. සමහර අවස්ථාවලදී නිින්ද අවශ්‍ය තරමටම මෙය ළඟ ළඟ සිදුවේ. එවිට සක්මනට යොමු වේ. භාවනා අවස්ථාවේදීත් සාමාන්‍ය ජීවිතේදීත් සිත ගැන අවධානයෙන් පසුවේ. බොහෝ දුරට රාග, ద్వේෂ ආදී සිතුවිලි මා ඉක්මනින් හඳුනා ගන්නා අතර ඒවා ඒ ඒ අවස්ථාවේ නතර කර ගනිමි. සමහර අවස්ථාවලදී හඳුනාගත්තත් සිතුවිලි දිගින් දිගටම පැමිණේ. මා එය හිතාමතාම කරමි. ප්‍රත්‍යක්ෂයට ඉඩ නොදීම මගේ මෝහයයි. ඔබ වහන්සේට නිරෝගී බව අත් වේවා. මේ වගේ අර හිතේ දෙනෙව්වා රාග ద్వේෂ මොහවතින් හොයන එක අතුරු ඵලයක් විදිහට භාවනා තියාගෙන පුළුවන් තරම් ලදලද වෙලාවේ මූල කර්මස්ථානෙට රූප කර්මස්ථානෙට කායනුපස්සනාවේ හිත පැවැත්වීමෙන් තමයි මේ නාම ධර්ම පිළිබඳව හුරුව එනතන් දක්ෂකම චුණු භාවය ඇති වෙන්නේ. නිතරම එලවෙලවා හිතේ තියෙන රාග ద్వේෂ මොහ බල බල ඉන්නව වෙනුවට හැකි හැම වෙලාවකම කරන්න තියෙන්නේ මූල කර්මස්ථානයේ පවතින හැම හැකිය හැම වෙලාවකම කරන්න දෙන්නේ ඒකේ රූප වශයෙන් මූල කර්මස්ථානයේ සතහන් සාකාර පුල්ලුවන්තර ලඟ වෙලා බලනකොට අර නාම ධර්ම පිළිබඳ අවබෝධය අතිරේක ලාභයක් එවන තම අතුරුපලයක් විදිහට තමයි ලැබෙන්නේ මේකේ තියෙන විදිහට ධර්ම දේශනාව ඇහුවට පස්සේද කොහොද මේ හිත ගැන බලන ගතිය නාම ධර්ම ගන්න ගතිය වැඩි වෙන ගතියක් වගේ පේන්න තියෙන්නේ එතකොට ගොඩක් කලකට භාවනා චින්තාමය පැත්තට ඇදෙනවා ඒ නිසා පුළුවන් තරම් තම ආධුනිකෙක් වාගේ උරගලක් වාගේ මූල කර්මස්ථානයේ ඇසුරු කිරීමත් අත්නෑර කරන්න පුළු පුළුවන් හැකි වෙලාව කියන එක තමයි මතක් කරන්නේ. ආදුනිකයි, තෙරුවන් සරණයි, ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයංක භාවනාව ආනාපාන සතිය මම ආනාපාන සති භාවනාවේ ආස්වාසය හා ප්‍රස්වාසය දෙස සතිමත්ව බලා සිටි අතර ආස්වාසය හා ප්‍රස්වාසය කෙටි වී සියුම්ව නොදැනී ගොස් හිස් බව පමණක් අරමුණු වේ. ඔබ වහන්සේ ඊයේ දින සිදු කළ ධර්ම දේශනාවද මම හොඳින් ශ්‍රවණය කළෙමි. එසේ ශ්‍රවණය කරන අතරතුර සිත ඊටමත් ඉක්මනින් සමාධිගත විය. මෙසේ සමාධිගත වුණ සිත තුල පෙර පරිදි හිස් බව දැනුණ අතර එම හිස් බව තුල සංසිඳුන බවක් අද්දුටුවෙමි. මෙම සංසිඳීම තුල निराமிස වූ ප්‍රීතියක් පැවතුණේය. මෙසේ ධර්ම දේශනාව අවසන් වන තුරුම සිතේ හිස් බව පැවතුන අතර සංසිඳීම තුලින් ලැබුණා වූ එම ප්‍රීතිය තුල සංසිඳීම තුලින් ලැබුණා වූ එම ප්‍රීතිය තුල සිටම ධර්ම දේශනාව අවසන් වන තුරුම ශ්‍රවණය කරන්නට හැකියාව ලැබුණි. මෙසේ අද උදෑසන සිට කළ පරයන්ක භාවනාවලදීද එම හිස් බව සමග සංසිඳීම මගින් ඇති වුණා වූ එම निराமிස ප්‍රීතිමත් බව භාවනාව අවසන් වන තුරුම පැවතුණි. මෙයට කාරුණිකව ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී পায় ඔසවන බව හා තබන බව හොඳින් මෙනෙහි කෙලෙමි. සුළු මොහොතකින් කය සැහැල්ලුවටපත් වී සිත සමාධිමත් විය. මෙහිදීද හිස් බවම අරමුණු විය. සක්මන් භාවනාව අවසන් වන තුරුම මෙසේ හිස් බව තුලින්ම සක්මන් කළ අතර සිත තුල ප්‍රීතිමත් බව තිබුණ ආකාරය දැනෙන්නට විය. දවසේ කටයුතු දවසේ සිදු කරන්නා වූ සියලු කටයුතු වලද ඊටා හොඳින් සතිමත්ව කරගෙන යාමට හැකි වේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තෙරුවන් සරණයි. උපදේශ ඉල්ලා තිබුණාට චරම උපදෙස් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කරගෙන යන වැඩේ දිගට කරගෙන යනකොට හිතම පාර හොයාගෙන යන ගතියක් එනවා. ඒක නිසා ඒ හිත පාර හොයාගෙන ගතියට ඉඩ තියලා Taman මේ කරගෙන යන කාර්යකාරිය දිනචර්යාව කාලසටහන දිගට පැවැත්වීම තමයි වග බලා ගන්න තියෙන්නේ. ආදුනිකයි, තෙරුවන් සරණයි, ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අද දිනද සුපුරුදු පරිදි සක්මන් කොට පරයන්කේයි වාඩි වූයෙමි. මා ඉඳගෙන ඉන්නවා යයි සතියෙන් සිට මූල කර්මස්ථානයට සිත පිහිටවීය. ඊටමත් ඉක්මනින් මගේ සිත ඊතා සුළු වේලාවක් ශාන්ත භාවයට පත් වූ යෙමි. නැවත වෙනස් විය. හොඳින් භාවනාව කරගෙන ගියෙමි. වේලාව බැලීමට සෙමින් දැස් ඉවර කරන විට හරියටම 6යි. උදේ වත්පිළිවෙත් කොට සක්මන් මළු වෙයි. සක්මන් කොට ඉඳගෙන භාවනා කරන විට ඉහිරුණු මීමැසි රංචුවක් මෙන් දිස්විය. තවදුරටත් සතිමත්ව භාවනා කළෙමි. වරින් වර සිත වෙනත් අරමුණු කරාදයයි. 10යි කාලට ඉඳගත් පරයන්කයේද ඊතා හොඳින් කරගෙන ගියෙමි. සිත දිගු වේලාවක් තැන්පත්ව අරමුණු කරා නොගොස් තිබුණි. පසුව ශරීරයේ ඉනෙන් උඩ වම් අතහා පපු පෙදෙස ඊතා සිහිල්ල නැතිවාක් මෙන් සිතට දැනිනි. දකුණු පපු පෙදෙසෙහි පිටකොන්ද ඊතා තද ගතියක් දැනුණු අතර පසුව නොදැනී ගිය පෙදෙසෙහි තේජෝ ධාතුව සංසය කිහිමෙන් කියලා තියෙන්නේ. කිහිමෙන් කියන්නයි හියන්නයි මෙන් කියලා තියෙන්නේ. ඊතා රස්නයක් දැනුනි. ලේපකනාට ධාතු මතු කරන්න හිත දෙන්නේ නැද්ද? කොහමද ඒක එච්චරම වැදගත් නෑ රචනෙට මට බේනේ අපි කියවගෙන යන්න බලන්න. තව දුරටත් භාවනාවට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය හා චිරජීවනය හා උතුම් නිවනින් සැනසේවා. ඔය විදිහට කරගෙන යන්න ඕනේ අර තදකම තියෙනකොට තදකම නැති පැත්ත බලනවා. දැනෙන කය බලනකොට නොදැනෙන පැත්ත බලනවා. අර වගේ හිත ටික සෙල්ලක්කාරකම් කරන්න ගියාට පස්සේ ඔය එකකවත් වැදගත්කමක් නැහැ. එකකවත් නොයිපසිය හැකි ගතියක් නැහැ. ඔක්කොම සතියට යට කරන්න පුළුවන් ගතියක් එනවා. ඒ தත්ත්වෙදී පරියන්කේදී විතරක් නෙවෙයි සක්මනේදී එදිනදා වැඩවලත් ඒ කෙවෙන කෙනෙක් එක්ක ඇසුරු කරනකොට කතා කරනකොට වුණත් මේ අවධානයේ වැටෙන දිශාව ආලෝකමත් වුණාට ඒ හරහා විශාල ප්‍රදේශයකට අන්ධකාරය පැතිරෙන බව තේරුම් ගත්තොත් වැරදි නොකර ඉන්න හොඳම ක්‍රමය තමයි කතා නොකර ඉන්නේ. ක්‍රියා නොකර ඉන්න එක කරන්න හදන හැම ක්‍රියාවකම අපි මොකද්ද හුවා දක්වන්න හදනවා. ඒ හුවා දැක්වීම හරහා විශාල ප්‍රදේශයකට අවිද්‍යා අන්ධකාරය වැටෙනවා. ඒ නිසා මොනවත් කරන්නේ නැතුව දේශ බලන්න හිටියොත් අපිට පේනවා මනස සමහර දේවල් තෝරගෙන අනිත් පැත්තේ යටපත් කරන්න හැටි. නමුත් සතියෙන් ඉන්න කෙනාට මේ යට කරන්න හදන දේ මොකද්ද කියන එක පිළිබඳව පොඩි හොල්මන හේවනල්ල මොකද්ද කියන එක පිළිබඳ පොඩි හැඟීමක් එනවා. මේක උඟක් ජීවන රටාවට සම්බන්ධ ප්‍රශ්නයක්. අපේ නොබලපු පැත්තක්. ඒ නිසා මේකට හොඳට විවේකීව වෙලා ගන්න. භාවනා කරන ගමන් හැම දෙයකටම අර වගේ සමාකාර එවන්තන් නොසලින්න මනසක් යොදාගෙන දිකට කටයුතු කරන්න විශේෂ උපදේශයක් නෙවෙයි මම මේ සාමාන්‍ය උපදේශයක් මතක් කරන්නේ. ගෞරවනීය සාමින් වහන්ස අවසරයි. සක්මන් භාවනාවේදී ප්‍රථමයෙන් වම දකුණ වශයෙන් විනාඩි 5ක් පමණ මෙනෙහි කර දෙවනුව ඔසවනවා ගෙනියනවා තබනවා යයි මෙනෙහි කළෙමි. ටික වේලාවකින් මෙනෙහි නොකර බලා සිටියෙමි. මෙය සිදු කරන්නේ ඔසවන්න සිතෙන විට එසවෙන බවත් ගෙනියන්න සිතන විට ගෙනියන බවත් තබන්න සිතන විට තබන බවත් දැනගතිමි. මෙම ක්‍රියාවලිය එක දිගට සිදුවෙන විට සක්මන සිදුවේ. බර කරත්තයක් මෙන් අමාරුවෙන් ගෙනියන බවක් දැනුනි. නවතින්න අනකරන විට නවතින බවත්, හැරෙන්න අනකරන විට හැරෙන බවත් දැනුනි. හිස ඔසවා මදක් ඈත බලන්න අනකරන විට හිස ඔසවා ඈත බලන බවත්, බෙල්ලේ යන කූඹියා අයින් කරපන් යනුවෙන් අනකරන විට කූඹියා අයින් කරන බවත් දැනුනි. ටයිල් පොළවේ වැඩි වේලාවක් සක්මන් කළ පසු යටිපතුලේ වේදනාවක් හටගෙනුනි. එවිට නැවතිලා සිටගෙන මද වේලාවක් කයට සිත යොමු කරගෙන සිටියෙමි. ආස්වාසය හා ප්‍රස්වාසය පාඩුවේ සිදුවන බව දැනුනි. එයට අනකිරීමක් නොමැති බව දැනුනි. යටිපතුලේ වේදනාව නිරීක්ෂණය කළෙමි. සංයෝජන සමූහයක එකතුවක් වූද විලුඹ මදක් උත්සන විට විලුඹේ වේදනාව පමණක් දුර වේ. නමුත් ඇඟිලි පෙදෙසේ වේදනාව එසේම පවතී. මදකින් ඇඟිලි මදක් එසවීමේදී ඇඟිලි වේදනාව පමණක් දුරු විය. වරහන් ඇතුලේ යටිපතුලේ වේදනාව මෙම සංයෝජන එකිනෙකට බැඳී නෑකම් නොකියන බව වැටහුනේ විලුඹ එසවීමේදී ඇඟිලි පෙදෙසේ වේදනාව එලෙසම පැවතීම නිසාය. වෙන්වෙන් වශයෙන් එක් වී ගොඩක් ලෙස පෙනෙන දෙයක් යටිපතුල ලෙස ගන්න බව මට හැඟී ගියේය. වේදනාව ඒ ආකාරයෙන් නිරීක්ෂණය කළෙමි. කයෙහි ක්‍රියාවලිය ගැන සිනහ පහළවනවා වගේම වැටුපකුත් නැති කෙලෙහි ගුණයකුත් නැති දාසකමක්ම බව වැටහුණි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට අප කෙරෙහි කරුණා මෛත්‍රී පෙරදැරිව කරන මේ උපකාරය වහා වහා නිර්වාණාවබෝධය පිණිස හේතුපනිශ්‍රය වේවායි පතමි. තායි දිගට පවත්වාගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව ආනාපාන සතිය පරයන්ක භාවනාවේ යෙදී සිටින විට හිස මුදුන නලියමින් තිබෙන අතර මා එයට සිත යොමු කර නැවත මූල කර්මස්ථානයට සිත යොමු කරමි හිස මුදුන දෙස බලා සිටින විට එය සෙමින් ශරීරය කරා පැතිරේ මෙය සක්මන් කරන අවස්ථාවේදීද සිදුවේ සාමාන්‍ය ජීවිතයේදීද එය අත්දකිමි පීඩාවක් ලෙස නොසලකමි. අවස්ථා පහ හයකදී හිස මුදුන ආලෝකමත් වූ අවස්ථාද ඇත. එවැනි අවස්ථා මා මග හරිමි. උපදෙස් පතමි. කම්පන චංචල යන වචනය නිතරම ශ්‍රවණය කිරීමට ලැබෙන නිසා එය පහදා දුන මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් වේවා. කම්පන චංචල කියන්නේ සාමාන්‍ය භාෂාවේ තියෙන වචනයක්. ඒක ශක්ති සම්ප්‍රේෂණයේදී දැන් කාලේ බලනකොට නවීන යන්ත්‍රවල ඉස්සර වගේ liver system වෙනුවට ඔය වගේ vibration පාවිච්චි කරනවා. ඉතින් ඒක කොහොම මේ ඇඟෙන් අල්ලාගත්ත දේවල් තමයි. අතේ තියෙන ඇඟේ තියෙන දේවල් වලින් ඉතින් ඉතලා අපි මේ ක්‍රියාවක් කියලා දෙයක් දැක්කට එහෙම එහෙම ක්‍රියාවක් කියලා දෙයක් නෙමෙයි මේකේ ක්‍රියාවලියක් තියෙන්නේ. කඩ කඩ කඩ කඩ ගියාට පස්සේ අන්තිමට ඉතුරු වෙන්නේ වගේ මේ වේග ධාරාවක් තමයි. ඒකට අපි සාමාන්‍ය භාෂාවේ කම්පන චංචල කියනවා. එහෙම නැති වුණොත් අපි මේක අත උසනවා, අත නමනවා, ආදි වශයෙන් නම්ම නම් දෙනවා. කම්පන වුණොත් නම් දෙන්න බෑ. කම්පන එක හැඩයකට ඇවිල්ලා ඒක ක්‍රියාවකට මේකට කියන හැසිරීමකට ගියාට පස්සේ නමක් දෙනවා. ඒක නිසා මේ ඒ ක්‍රියාවට නම දෙන්නේ කම්පන චංචල නොදැක මගේ මම කියන විදිහට බැලුවොත් තමයි. යම් වෙලාවට මම මගේ ක්‍රමයක් නැතුව ක්‍රියාවලියදී ආ බැලුවොත් එතන මේ ශක්ති කම්පන චංචල ඉන්ජන ප්‍රපංචන ස්පන්දන වගේක් පේන්න තියෙනවා. ඒක දැකීම සාමාන්‍යයෙන් අපි භාවනාවේ පෙන්නනවා වඩා කෙලෙස් අඩු තත්වයක්. මම අතෝසනවා කියනකට වැඩිය එසවීමේ ක්‍රියාවක්. එසවීමේ බවක් එසවීමේ ස්වභාවයක්. එසෙ වෙන ගතියක්. එහෙම බලන්න ගත්තොත් මේක කනගාටු වෙන්න පශ්චාත්තාප වෙන්න දෙයක් නෑ. මේ කම්පන චංචල ටිකක් තමයි මේකේ තියෙන්නේ. අපි කියන ඕල්මන කියලා. නිකහම කියන ඕල්මනක් විතරයි වෙන මොකක්වත් ඇත්තේ නෑ මේ නංවනන් දා ගන්න වෙනුවට. ඒක නිසා මේ වෙන දේවල් දිහා බලා හිටියොත් උලඟට අඹ දැල්ලක් වන්නවත් තමන්ගේ අතපය හෙල්ලුණත් ඒකේ ශක්ති ක්‍රියාකාරකම් දකින්න මිදක්කා. ඒ සත්පුද්ගල බෙහෙදයක් නැතුව බලන්න පුළුවන් නම් ඒ කියන්නේ අර කම්පන චංචලට හොඳම කිට්ටුවෙන් බලලා තියෙනවා. ඒ නිසා වචන තේරුම් ගත්තයි කියලා පාඩුවක් වෙන්න නැහැ. හොඳයි. නමුත් පූර්ණ අවබෝධයක් ලැබෙයිද කියලා විශ්වාස නැහැ. ඒ නිසා නැවත නැවතත් දිගට භාවනා කරන්න යන්නේ. ඒකට තමයි අවශ්‍ය වෙන වචනේ, වගේ නිර්වචනය, ඒ වගේ තෝ භාව ලක්ෂණ, පච්චුපට්ඨාන පදත්තාන තේරෙන්න පටන් ගන්නවා. ඉතින් කරගෙන යන් යනකොට ඒව දිගහැරලා එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. එපමණයි ස්වාමීන් වහන්සේ. දැන් විනාඩි 45ක් හරගෙන තිනවා. ඉතින් කාට හරි මේ ඉතුරුලා තියෙන වේලාව ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ඉතුරුලා තියෙන වේලාව පාවිච්චි කරන්න ඕන නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒක ඉස්සරහට කරන්න තියෙන සක්මනට එකතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂ කාට හරි කියන්න කරන දෙයක් නැත්නම් කොහොම හරි රචනා ලියන ක්‍රමයේ කමඨාන් සුද්ධ කිරීමේ ක්‍රමය දියුණුවක් පේන්න තියෙනවා. ඒක නිසා මට හුඟක් වෙලාවට නැවත අහන්න දෙයක් නැහැ. හරස් ප්‍රශ්න අහන්න අවශ්‍ය වෙලා නැහැ. ඒක හොඳයි. ඒකයි අපට පුළුවන් වෙන්නේ ඔය විනාඩි 10කට 15කට කලින් ඉවර කරගන්න. එහෙම නොවුනොත් වෙන්නේ මට හරස් ප්‍රශ්න අහන්න වෙනවා. ඒ කියන්නේ අංග සම්පූර්ණ ලියවිලා නැහැ. මේකත් මේ 100ට 100ක් හොඳයි කියනව නෙවෙයි. නමුත් පසුගිය තිබුණු වැඩමුළුත් එක්ක බලනකොට දිනුවක් පේන්න තියෙනවා. හොඳයි විශේෂ නැගීතු ප්‍රශ්නක් තන්තිස අපි මෙතනින් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. අපි තුනට නැවත රැස් වෙනවා. පරයන්ක භාවනා සඳහා. ශිළු දිනාටම තෙරුවන් සරණයි.